ඒකාර ನಕತ್ತರಿನ ದಿಮಾಯ ಫೆನ್ನಾ ಒನ್ನ ಕುಡಕುಜ್ಜಾಗ ಅಂಹೆಂ ಫಿರಿಹೆಂ ವಹಿಪುರಾಕ ನೇಗೆ එකමක එකුජ්ජාය ෆහම්වානය හා ගොත්ත දනයවලේ එතම් මිතාංගා මීහුන නකත්තරිකන් කොද්දී රාහි බලා ඔලේ නුජූමීන්ගේ මීහකු එද්දුවාකු ගොස් අරබීන්ගේ කුඩවරගේ රටක ෆෑබෙජ්ජේ දැන් එරහුගා හිංගම ගොස් බීරට්ටසකීමේ බනෆියේ මිගේගේ වෙරිමීහා වන්නාරේ බන වද්දාෆා මීනා මෙහමානු ගිරී කුලෝමාගෙන් උලගෙන් පියේ ಅರಬಿನಕಿ ಬೀರಟ್ಟೆನ್ನ ಹೇವಕೊಂ ಹಿತುಮಾ ಮೆಹಮಾನಗಿರಿ ಕುಳಮುಗ ಮಸೂರ್ ಬೈಕೆ ಮಿಗೇಗೆ ಮೀಹುಂ මිගේගේ මිහුම් මිකලේගේ වල කමේ හිතා ජාවේ තයාර කොපිය මිකලේගේ මිතායි කුජ්ජක දෙහකේ මුනෆිය මේති ගේගේ වෙරියායි කුජ්ජතායි ගේගේ වෙරියා ආයකේ බොනමු මිකෝයගේ රාහි බෑල මානිතාය කියා දවාදකා ගලමකා කරදාහකා හොදාගෙන මීනාගේ මසකත පරාගෙන පිය තෙන් වරක් දීගු හිසාබකෝ කණ්ඩා එක්කෝ ගුණකෝ ගෙල්ලා සුන්ත ජහා ඉංගිදි බින්දා රාහිතකා නකත්ත ගුණ හුකුරු හැද්දවස් රාවා හඳහුරි බුරුජා නකයි බුරුජ බලා මටුමටුම් මිදකඇති කියා ගිනි වෙදි වායෆැන් කියා උලවලපා මානයව එල්ලහපා හීලා මූුණු පොයලා හදා බොනපිය අස්ථා රහමැත්තරයා මිකුද්ජාගේ නකතා රාහි වරම් මොලේ මීනායගේ වරම් මතිවර දරජාගේ වෙරියක්කමුග වානේ ඉවර ගොදකම එත ලස්කරගේ වෙරිකං හිංගානේ මීනාගේ අම්මච්චා කිතෙම රහේ පතහවානේ එතන්තාගේ රස් දරිකමදුන්නා ඉඳ උපා කුරානේ උපා කුරාරේ ගේගේ වෙරිමිහ බොඤ්ඤ උපා කොෆිම කල්ලියගේ ආහාරම ವರ ಸುಕುರು ಕುಲಮೆ ಎಕಮಹ ಮಿಕುಜ್ಜಾ ಫಿರಿಹೆನ್ ಕುಜ್ಜಕ ವಾಣೆ ಉಮರುಂ ಕಿಹಾತಾಗುತ ಬಯಾದ ಬಯಾರಿ ನಿಮೀಹ ವರ ಲದುಗನಗೆ ನಿಕ್ಕುಮಗೆ ಹಿಂಗಜ್ಜೆ